තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි අද දවසේ පින්වත් සියලු දෙනාම සූදානම් වෙන්නේ උතුම් වූ ධර්ම දේශනයක් දේශනයක් ශ්‍රවණය කරන්නේ පින්කම් තුළින් අරමුණු ඉටු කර ගැනීම. ඒක තමයි මේ ලෝකයේ සිදුවෙන ඊටාත්ම නිවැරදි ක්‍රියාව. කරන කුසලයට අනුව ප්‍රතිඵල. අකුසලයට අනුව ප්‍රතිඵල. කරන්නේ කුසලයක් ඒකට අනුව ප්‍රතිඵල අරමුණු ඉටු වෙනවා. ඒ තමයි මේ ධර්ම ශ්‍රවණමය ධර්ම දේශනාමය පින්කම තුළ ලැබෙන්නේ. ධර්මය කියන්නේ හිස්සේ ක්‍රියාත්මක වන ධර්මතාවයට ධර්මය කියනවා. හිස්සේ ක්‍රියාත්මක වෙන ධර්මතාවය ධර්මය කියන්නේ. අහනවා, ශ්‍රවණය කරනවා. පින් කියන්නේ සතුට. කම් කියන්නේ සිතුවිලි. වර්තමානයේ මේ මොහොතේ සිදුවෙන ක්‍රියාවලිය නිවැරදිව අහලා දැනගෙන ඒ අනුව සතුටු සිතුවිලි ටිකක් උපදවා ගන්න. ඒ නිවැරදිව සිදුවෙන ක්‍රියාවලියට ධර්මයේ කිව්වා අහනවට ශ්‍රවණය කරනවා. අහනවා. අහලා සතුටු සිටිවිලි. ඒතර පින් කියන්නේ සතුට, කම් කියන්නේ සිටිවිලි වල. ධර්ම ශ්‍රවණමය පින්කම. ඒකේ අර්ථය ඒකයි. ඒ තුලින් අරමුණු ඉටු කරගන්න පුළුවන්. ඒක කොහොමද අපි පිළිගන්නේ? පිළිගන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ සාරාංශක කල්පලක්ෂ්‍ය තුල කෙරුවේ පින්කම්. නිවැරදිව සතුට උපදවා ගන්න පුළුවන් ඒ සිතුවිලි. සතුට සිතුවිලි උපදවාගත්ත නිවැරදි ක්‍රියාවන් කරලා. ඒ තුල අරමුණු ඉතුණා. ඒ බුද්ධත්වය. තොර දීර්ඝ කාලයක් ඒ සතුට සිතුවිලි උපදවාගත්ත යහපත් දේවල් කරනවා. ඒ තුලින් ලැබිච්ච ප්‍රතිඵල සාගතයන් වහන්සේගේ ශරීරයේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියලා 32ක් පුරුෂ ලක්ෂණ තියෙනවා. ඒ 32ම පුණ්‍ය ශක්තිය ප්‍රතිඵල. අදත් මේ ලෝකයේ පුරා මේ වෙලාවට මහත්කේ බුද්ධ පූජාවක් තියෙනවා. සතාගතයන් වහන්සේට මේ දාන්නේ ප්‍රයෝජනයක් නේ. ඒක අපි කියන්නේ අපේ ප්‍රයෝජනයක්. ලෝකේ පුරාම සියලු වෙහෙර විහාරස්ථානවල සමහර නිවෙස්වලත් අද උදේ දාණය දවල් දාණය ගත්තොත් මහා කන්දක් තරම් විශාල ආහාර ගොඩක් තථාගතයන් වහන්සේගේ ගුණයට හා ඥාණයට අදත් පූජා කරනවා. එයි සාරාංශක කල්පලක්ෂයක් පාරමිතා පුරුප්පේකේ ප්‍රතිපද. ඒ බුදුරජාණන් වහන්සේ අරමුණු ඉටු කරගත්ත විතරක් නෙමෙයි අපේ අරමුණු ඉටු කරගන්න ක්‍රමයක් නිවැරදිව කියලා දුන්නා. එහෙනම් ඔයත් ඔයත්ගේ අරමුණ ඉටු කරගන්නයි මේ ධර්ම දේශනාවට දායකත්වය දරන. හැබැයි ඒ සතුටු සිතුවිලි ටික උපදවා ගන්න නම් හොඳට බණ අහන්න ඕනේ. ශරීරය මෙතන කියලා සිත කොහේ හරි ඇවිදින්න ගියොත් මේ කියන ධර්මය තේරෙන්නේ නැති එක. ඇයි? නිවනට බණ කියන්නේ. සසරට නෙමෙයි. මාත්‍රිකාව සසරින් නිවනට. සෑම සතියකම දේශනා කරන්නේ. අදත් කතා කරන්නේ තෘෂ්ණාව ගැන. එයි මේ තෘෂ්ණාව තමයි මේ සියලු කරදර වලට, සියලු දුක් වලට, සියලු බාධක වලට, සියලු උපද්‍රවයන් වලට මුල් තෘෂ්ණාව. ඒ නිසා ඒ තෘෂ්ණාව පිළිබඳවයි දේශනා කරන්නේ. දික්ටි විසුද්ධිය. පසුගිය සතියේ දේශනාව තුළ පැහැදිලි කරා. දික්තිය කියන්නේ වැරදි දැකීමට කියන දිට්ඨිය කියලා. ඒ වැරදි දැකීම පිරිසිදු වීම, සුද්ධ වීම දිට්ඨි විසුද්ධියයි. නිවැරදිව දකිනවා, පැහැදිලිව දකිනවා, පිරිසිදුව දකිනවා. විශ්වයේ ක්‍රියාත්මක වෙන මේ මොහොතේ ක්‍රියාත්මක වෙන ධර්මතාවය නිවැරදිව දැක්කොත් දික්ඛ්‍ය විසුද්ධි. කාංකා විතරණ විසුද්ධිය. එකත් විසුද්ධි. සැකය අවිස්සාසෙ විමති ඒකත් පිරිසිදු වෙනවා. එහෙනම් තෘෂ්ණාව පසුගිය සතියේ දේශනා කළා තෘෂ්ණාව 108 ආකාරයකට හැසිරෙනවා 60 තැනක 60 තැනක 108 ආකාරයකට හැසිරෙනවා තණ්හාව කියන්නේ සිතුවිල්ලක් විතරයි සිතේ හටගන්න ස්වභාවයකට කියනවා තණ්හාව හැබැයි සිතේ ස්වභාවය ඇලෙනවා ඇලෙන සිතට කිව තණ්හාව කියලා ඒ ඇල්ලෙන තැන් ටික අපි අඳුරගත්තොත් ඒ ඇල්ලෙන හැටි දැනගත්තොත් ඇල්ලෙන සිත අයින් කරගන්න පුළුවන්. ඒ ඇල්ලෙන සිත සාමුලින් අයින් කරාද අර 60 තැනක ඇලෙන 108 ආකාරයකට 60 තැනක ඇලෙන ඒ ස්වභාවය අයින් කළාද ඒකම නිවනයි සමුදාය සත්‍ය හේතු අයින් කළොත් දුක් හටගන්නේ නැහැ ඒ Nirodhayයි චතුරාර්ය සත්‍ය. තාම දුකයි කියලා අවබෝධ වෙන්නේ. අවබෝධ වුණා නම් අපි හේතු හදන්නේ. තාම හේතු හදන. තණ්හාව තියෙන. තණ්හාව කියන්නේ සිත ඇලෙන තැන. නන්දි රාග. නන්දිය කියන්නේ කැමැත්ත රාගය කියන්නේ ඇලෙනවා. කැමැත්තෙන් ඇලෙනවා අපි. කොහෙද? මේ 60 තැනක් තියෙනවා. ස්ථාන 60ක්. ඒකෙන් 6ක් ගිය සතියේ විස්තර කළා. මේ සතිය ඔයත්තන්ට අහන්න තියෙන්නේ ඉතිරි ඒවෙන් ටිකක්. ඇස ගැන ඇසේ ඇලෙන ස්වභාවය නැති කරගන්න ආකාරය පහුගිය සතියේ විස්තර කළා. කන ගැන ඇලෙන ස්වභාවය නැති කරගන්න ආකාරය පසුගිය සතියේ විස්තර කළා. නාසය ගැන, දිව ගැන, ශරීරය ගැන, මනස ගැන ඇලෙන ස්වභාවය පසුගිය සතියේ විස්තර කළා. ඇස, කන, නාසය, දිව ශරීරය මනස ස්ථාන හයක් තියෙනවා ඒ හයට කියන්නේ ద్వාර ద్వාර කියන්නේ දොරවල් ඒ දොරවල් තුලින් ඇතුළු වෙන ඇස කියන්නේ එක දොරක් ඒකට කියව චක්කු ద్వාර කන කියන්නේ එක දොරක් ඒකට කියව සෝත ద్వාර නාසය කියන්නේ එක දොරක් ඒකට කියව ගාන ద్వාර පාලියේ දිව කියන්නේ එක දොරක්. ඒකට කිව්වා ජීවහත්්වාර. ශරීරය කියන්නේ එක දොරක්. ඒකට කිව්වා කායද්වාර. මනසක් කියන්නේ දොරක්. ඒකට කිව්වා මනෝද්වාර. මේ දොරවල් 6 පිළිබඳව ඒ ඇලෙන ස්වභාවයන් පිළිබඳව පසුගිය සතියේ විස්තර කළා. අද විස්තර කරනවා ඒ දොරවල් 6න් ඇතුල් වෙන අය. ඒ කට්ටියත් අල්ල ගන්න ඕනේ අපි. ඒතර පසුගිය සතිය ධර්ම දේශනාව ශ්‍රවණය කළා නම් එතන ඉඳලා මේක හොඳට තේරෙනවා. ඇසින් ඇතුල් වෙන්නේ බාහිර රූප. හැබැයි රූප අකමැති රූප වලට අපේ සිත ඇලෙන්නේ නැහැ. ප්‍රිය කරන රූප වලට, කැමති රූප වලට, ආස්වාද ජනක රූප වලට අපේ සිත ඇලෙනවා. ඒ ඇලෙනවට කියව තණ්හා කියනවා. ශාස්ත්‍ර බාහිර ඇසට පේන රූප අපි හොඳට ගොඩනගා ගන්න. ලස්සන ගයක් හදාගත්ත ඒකට. ඉඩම ලස්සනට තියාගෙන ඉන්නේ. කනකොළ ටික එහෙම කපලා ගස්වැල් හොඳට පිරිසිදු කරලා ලස්සන කරලා ඒක ක්‍රමානුකූලව කපලා කරලා ලස්සනට තියාගෙන ඉන්නේ. ඉඩම රටක් එහෙම ගහගෙන තාත්තෙකුත් බැඳගෙන එහෙමත් තියාගෙන. තොර ගෙටත් සිට ඇලිලා ඉඩමටත් සිත ඇලිලා. යාන වාහන තියෙනවා නම් ඒවටත් සිත ඇලිලා. පොඩි කාර් එකක් නම් තියෙන ඔක දීලා ලොකු කාර් එකක් ගන්න ඕනේ. බයිසිකල් එකක් නම් තියෙන මේක හරියන්නේ නැහැ. මේක වැස්ස වෙලාවට යන්න බෑ. දුවවිල්ලත් අදින අවුව වෙලාවට යන්නත් බෑ. මේක කොහොමද පොඩි කාර් එකක් ගන්න. ඊට පස්සේ කල්පනා කරනවා මේක මදි දෙන්නයි තුන් දෙනා හතර දෙනා වෙනකොට මේක යන්නත් බෑ මීට වැඩි ලොකු කාර් එකක් ගන්න. ඊට පස්සේ හත් අට දෙනෙක් ඉන්නවා නම් පවුලේ පවුලේ ඔක්කොම එක්ක යන වෑන් එකක් ගන්න. යාන වාහන වලට සිත ඇලිලා නැහැ. තණ්හා. ඇලෙනවා සිත. Taman නොදෙනවත්. මේ ඇලෙන ස්වභාවය Taman දැනගත්තේ නැත්නම් සිත ඒක දැහ ගන්නවා. හැබැයි සීයෙන් හිටියොත් ඇලෙන්න දෙන්නේ. අසීයෙන් හිටියොත් ඇලෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝනිසෝ මනසිකාර්යය කියලා එකක් දේශනා කරනවා අයෝනිසෝ මනසිකාර්යය කියලා එකක් දේශනා කරනවා යෝනිසෝ මනසිකාර්යය කියන්නේ මන අනුවනේ එයාට පුළුවන් ඇලෙන්න නැතු ඉන්න. අයෝනිසෝ මනසිකාරය. මන අනුවණක් නැහැ. ඔහේ ඇලෙනවා. ප්‍රිය කරනවාද ඇලුනා. මිල මුදල් වලට සිත ඇලෙනවා. කොච්චර තිබ්බත් නැති. 99ක් තියෙනවා නම් ඒකට තව එකක් එකතු කරලා 100ක් කරගන්න ඕනේ කොහොම හරි. ඊට පස්සේ එතන ඉඳලා එක එක වැඩි කරලා 199ට ආපුවම අපෝ තව එකයි ඕනේ 200ට. ඔක 999ක් වෙනකොට කල්පනා කරන අපෝ තව එකයි ඕනේ 1000ට. ඊට පස්සේ ඔක 99990 90ක් විතර 99ක් වෙනකොට අවකට තව එකයි නැත්තම් 10යි ලක්ෂයක් කරගන්න. එයින් 90ක් විතර වෙනකොට ආ තව 10 යෝනේ කෝටියක් බලන්නකො නැති කවදද ඔකේ නැවැත්මක් පවත්වන්නේ අපි නැවැත්ම නවත්තන්නේ කවද පැවැත්මක්මයි තියෙන්නේ මිල මුදල් වලට රන් රිදි මුතු මැණික් වලට නන්දිය කියන්නේ කැමැත්ත රාගය කියන්නේ ඇලෙනවා නන්දි රාග සහගත తත්‍ර తත්‍රාභි නන්දිනී ඒ තන සිත ඇලෙනවා සතුට වෙනවා ඒ තන නන්දි රාග සහගත తත්‍ර తත්‍රාදි නන්දිනි සෙය්‍යතිදං කාම තණ්හා ඒ කාමය ඒවා කාම වස්තු රන් රිදි මුතුමෙනි ඕනි සමෝටම ඕනි කාන්තා පක්ෂයට විශේෂයි පිරිමි පක්ෂයක් තියෙනවා ඕනි කොච්චර තිබුණත් මදි තවත ගන්න පුළුවන් නම් එච්චරයි සිත එතන ඇලිලා නන්දි රාග සහගතයි අමුදරු ඔක තමයි අතහරින්න බැරිවම දඟලන්නේ. දරුවෝ ටික විවාහ කළා දුන්නාන් පස්සේ හිතනවා දැන් නම් නිදා දැන් නම් පන්සලට යන්න පුළුවන් සිල් ගන්න යන්න පුළුවන් භාවනා කරන්න යන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඒ දෙන්න තව කෙනෙක් එක්ක එනකොට තමයි ගැටලුව ඇති තව දෙන්නෙක් අරන් එනකොට ඊට පස්සේ තවත් ගැටලු. ඊට පස්සේ අම්මා ළමා නිවාසයක් දාගන්න තාත්තා මොරකාරයා. සංසාරේ කවදාවත් මිදෙන්න බැහැ. ඇයි? නන්දි රාග සහගත. తත්‍ර తත්‍රාවි නන්දිනි. අබුදරුවන්ට ඇලිලා. ඔව්ද නැද්ද කියලා නුවණින් විමසයි. ඔයාට මොනවද කිව්වේ බුදුරජාණන් වහන්සේ? කාම වස්තු. ඒ ඇලෙන සිතට කිව්වා නාම කියලා. නාමයක් විතරයි. සනයක් තුල ඇලෙනවා සනෙන් ඉවරයි. ඒ ඇලෙන සිතට කිව්වා නාම කියලා. ඒ සියල්ලම රූප. ඇහැට පේන සියලුම දේ රූප. රූප කිව්වේ මොනකටද? රූප කිව්වා භූතය හතර දෙනෙකුට. භූතය හතර දෙනෙකුට කිව්වා රූප කියලා. කවුද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඒ භූතය හතර දෙනාගේ තව ලක්ෂණ හතරකුත් තියෙනවා. වර්ණ තියෙනවනේ, පාටක් තියෙනවා භූතයන්. නාසයට කියලා බැලුවොත් ගඳකුත් තියෙනවා. දිවට තියලා බැලුවොත් රසයකුත් තියෙනවා. පැතිරීමක් තියෙන ඕජා. ඒකට කියන සුද්දාෂ්ටක කලාප කියලා. එහෙනම් බාහිර රූපේ පිළිබඳව නිවැරදිව අවබෝධ නොකර ගන්න තාක්කල් ඒ රූපයට ඇලෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ඇලෙන සිත නාමයේ හැටියට ගන්න, ඒ ඇලෙන දේ රූප හැටියට ගන්න. හැබැයි අපි මේ දෙකම දන්නේ මට ආසයි කියලා ගන්න. මම කැමති, මම ප්‍රිය කරනවා. කියනකොටම තණ්හාවට වැටිලි ඉවරයි. හිතනකොටම තණ්හාව ඇතිල ඉවරයි. තේරෙනවද? බුදුරජාණන් වහන්සේට සවැත් නුවර ජේතවනාරාමේ හැදූ අනේපිඩි සිටුතුමා 54 කෝටියක් වියදම් කරා. අහලා තියෙනවා. 18 කෝටියක් වියදම් කරලා ඉඩම ගත්තා. ජේත කියන කුමාරයා. කියන්නේ ජේතවනාරාමේ කියන්නේ. ජේතගේ. ඉඩම ජේතගේ හැබැයි ආරාමේ අනේපිඩි සිටුතුමාගේ. තව 18 කෝටියක් වියදම් කරලා ගොඩනැගිලි හැදුවා. බුදුරජාණන් වහන්සේ කොයි වෙලාවෙ කිව්වේ නැහැ මේ විදියට හදන්න කියලා. වහලේ මේ විදියට ගහන්න, මේ විදියට බිත්ති ගොඩ නගන්න, මේ විදියට ෆවුන්ඩේෂන් එක දාන්න, මේ විදියට කාමර වෙන් කරන්න, මේ විදියට බොමු තුරුණු එලන්න, මේ විදියට තෙල් පාන් දැල්වන්න, මේ විදියට මිදුල හදන්න කියලා බුදුරජාණන් වහන්සේ කොතනකද කිව්වේ? ඔය කට්ටිය කොච්චර කියලා තිනද? ඇයි ඒ? තණ්හාව වෙන මොකුත් ඒක තමයි නන්දිය කියලා කියන්නේ. තෘෂ්ණාව සිත එතන ඇලිලා. කියනකොටම සිත ඇලිලා ඉවරයි. ඒ සිත ඇලුන හින්දා තමයි මේ විදිහට කියන්නේ. අද මට හදාගත්ත ලස්සනට ගිහින්. දැන් ඊට පස්සේ ඔක දිහා වටේ ඇවිද ඇවිද බලනවා. ජනෙල් එහෙම කොහොමද? බලන වටේ කැරක් කැරක්. net නන්දිය. නන්දි රාග සහගත. එහෙනම් මේ බාහිර රූප බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර සුද්දාස්ත්‍ර කලාපය උකදී. සුද්දාස්ත්‍රක කලාපයක් හැටියට දකින්නේ නැහැ. සුද්දාස්ත්‍රක කලාපයක් හැටියට දකිනවා නම් ඒ ප්‍රඥාව. ගේ කියලා ගත්තේ විඥානේ. ගයක් තියෙනවද සත්‍ය වශයෙන්? නැහැ. යකඩ ටිකක් තියෙනවා, ගල් තියෙනවා, වැලි තියෙනවා, සිමෙන්ති තියෙනවා, එන කම්බි එන තියෙනවා, එතකොට ලී තියෙනවා, වහල ෂීට් තියෙනවා. ඒ ටික වෙන් කළා වෙන් කළා විසිරෝලා දාන්න ගයක් තියනවද කියලා බලන්න. නෑ. හැබැයි ඒ ගෙට සිත ඇලිලා. ඇයි ඇලෙන්නේ? නොදන්නකම නිසා. ඒක මගේ. ඒතර බුදුරජාණන් වහන්සේ ඒතර අර සරත් නුවර ජේතවනාරාමේ හැදුවා 54 කෝටියක් වියදම් කරලා බුදුරජාණන් වහන්සේ එපා කිව්වද? නැහැ එපා කිව්වේ නැහැ. බාරගත්තා. හැබැයි බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙන් එළියට ගිහිල්ලා ආපහු පස්ස හැරලා බැලුවේ නැහැ. ඒ ජේතවනාරාමයේ මොනතරම් අලංකාරද ලස්සනද කියලා ආපහු පස්ස හැරිලා ආපහු හැරිලා බැලුවේ පිටුපස හැරිලා බැලුවේ නෑ ඇයි අපි ගෙයින් එළියට ගිහිල්ලා යතුරු දැම්මද කියලා බලන. ගේට්ටුවෙන් එළියට ගිහිල්ලා ගේට්ටුව වැහුවද කියලා බලන. පාරින් ඉඳන් බලන ජනෙල් ටික වැහුවද කියලා. රූපවාහිනිය ඕෆ් කළාද කියලා බලන. ෆ්‍රිජ් එක ඕෆ් කළාද කියලා බලන. විදුලි උපකරණ ඕෆ් කළාද කියලා හිතන යන ගමන. බුදුරජාණන් වහන්සේත් එහෙම හිතුවද? ඒ අතහැරලා. අපි අපි අල්ලගෙන ඉන්නවා. අල්ලගෙන කියන දුකයි කියලා. තථාගතයන් වහන්සේ අතහැරලා සැපයි කියනවා. එහෙනම් අපි කොතනට දෙන්න ඕනේ? ඒ හැදෙන සිතුවිල්ල නාම ධර්මයක්. තෘෂ්ණාව කියන්නේ නාම ධර්මයක්. ඒ ඇලෙන්නේ රූප ධර්මවලට. වෙන් කරන්න ඔච්චරයි ලෝකේ තියෙන්නේ. නාම රූප දෙකක්. දික්ටි විසුද්ධියේදී මම පසුගිය දේශනාවෙත් කිව්වා නාම රූප වශයෙන් වෙන් කර ගන්න ඕනේ. ඒ මේ නාම රූප දෙක එකට එකතු කරලා මම කියලා හදාගත්තා. වැරදි. මම කියලා කෙනෙක් මේකේ නැහැ. පුජ්‍යලයකුත් නැහැ. සත්‍යයකුත් නැහැ. නිස්සත්ත නිචීව. ක්‍රියාවක් තියෙනවා. සිතේ හා සිතුවිලි වල ක්‍රියාවක් තියෙනවා. අර සතර මහා ධාතුන් හිව සුද්ධාස්තක කලාපේ ක්‍රියාවක් තියෙනවා. ඔය ක්‍රියාවටයි අපේ සිත ඇලෙන්නේ. සිත ඇලිලා තියෙනවා. ඒක ගලවන්න ඕනේ. එහෙනම් බාහිර රූප පිළිබඳව නිවැරදිව දැනගන්න බුදු පිළිමයක් තියෙනවා. ශාල ශාලාවක් වේදිකාවක් තියෙනවා. භෝගයක් තියෙනවා. දැහැත් හෙප්පුවක් තියෙනවා. ස්ටූල් එකක් තියෙනවා. මල් පොච්චයක් තියෙනවා. මේවා අපි වෙන් කරනවා සිතින්. මේ ඔක්කොම සතර මහා භූත. ශක්තියන් හතරක් මේ ඔක්කොගෙම තියෙන. ඒක අපි දකින්නේ. එයි ඒක අපේ මනසේ රැඳිලා නැහැ. අපේ මනසට අනුගත වෙලා නැහැ. අපේ මනස ස්ථිරව පිහිටලා නැහැ. අපේ මනස ස්ථිරව පිහිටවල පිහිටලා තියෙන්නේ සම්මුති වශයෙන්. ස්ටූල් එකක් තියෙනවා. හරි ඒක නෑ කියන්නේ. ඒ සම්මුතියයි. සම්මුතිය තුලයි සිත ඇලෙන්නේ. පරමාර්ථ වශයෙන් සිත ඇලෙන්නේ. පරමාර්ථ ධර්මයන් තුල සිත ඇලෙන්නේ නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි. ඇහෙන් දකින දේ වැරදි. මනසෙන් දකින දේ නිවැරදි. ତර මේ සතර මහා ධාතු කියන එක ඇහැට පේන්නේ නැහැ. සතර මහා ධාතු කියන එක මනසින් අවබෝධ කරගත යුතු ධර්මයක්. ඒකට කිව්වා රූප කියලා. අර සිතන සිතුවිල්ලට කිව්වා නාම කියලා. නාම රූප වශයෙන් වෙන් කරන්න ඕන. එහෙනම් මේ බාහිර දේවල් වලට අපි ඇලෙන්නේ ඇයි? ඇලෙන්නේ ඒ පිළිබඳව නිවැරදිව දන්නේ නැති නිසා සිත එතන ඇලෙනවා. සිත එතන ලගිනවා. සිත එතන තැන්පත් වෙනවා. බාහිර වස්තුන්. ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් රන් රිදී මුතු මැණික් අබු දරුවෝ ඥාති මිත්‍රාදී. ඔන්න වස්තු ටික. වස්තුනේවා. වස්තු කියන්නේ සම්පත්. මේ වස්තු වලට ඇලෙන්නේ ඒවෙන් සතුටක් ලබන්න පුළුවන්. ආස්වාදයක්. ගේ දොරින් ආස්වාදයක් ලබනවා. ලස්සනට හදාගන්න. ඉඩකඩම් ගත්තා නම් ඒ තුළින් සිතට සතුටක් සම්නසක් ඇති වෙනවා. සිතවිල්ලක් විතර ඒක නාම ධර්මයක්. හැබැයි අල්ලගත්ත සිත තවත් භවයක් හදනවා. ඉඩමට සිත ඇලුනද? ඉඩමේ කෙරවලේ වාඩි වෙලා ඉන්නේ. පැත්තක වාඩි වෙලායි. උදාහරණයක් කියන මේ ළඟදි දවසක් අපේ විහාරස්ථානයට තාවයි වගේ. ළමේ ඒ ළමයාට එයාගේ පාර්ලවගේ සීයා වැහෙන. තාන්න ළමේ දෙමාපියෝ ඇවිල්ලා කිව්වා හාමුදුරනි. මේ අපේ දුවනිය මෙයාට බලන්නකෝ අපේ තාත්තා එනවනේ නිරන්තරයෙන් ඇඟට එනවා. හැමතිස්සෙම ඇඟට එනවා හරි වදයක්. එක එක ඒවා ඉල්ලනවා. එක එක විකාර කරනවා. පස්සේ ළමයා දිහා බලපුවා මට තේරෙනවා ළමයා මහා අමුතු විදියකට ඉන්නේ. පස්සේ මාත්මිට ඇහුවා ඒක මොකද ඇඟේ ඉන්නේ කක්ද? හෙන්දිරි කිව්වා. මේ ගෑන ළමයා අවුරුදු 17ක් විතර හෙන්දිරි කිව්වා. මම එයා හෙන්දිරි කොහෙද ඉන්නේ කියලා. රුක්කත්තන ගහේ ඉන්නවා. මම එයා වත්තේ රුක්කත්තන ගහක් තියෙනවා ඔව් කිව්වා. දැන් මොකද ඊට වෙලා තියෙන්නේ? ඔන්න ඉඩම අල්ලගත්තා. නන්දි රාග සහගත తත්‍ර తත්‍රාබිනන්දිනී කාම තණ්හා. ඒ සිත එතන රැඳුණාද? දැන් රොක්කතන ගහට වෙලා බලාගෙන ඉන්න ඉඩම දිහා. දැන් හිතනවද හෙන්දිරික්ට විතරයි ඔක වෙන්නේ කියලා? ආ? නැහැ. අපට වෙන්නේ නැහැ කියලාද හිතා? අපටත් වෙනවා. පන්සල අල්ලගත්තා නම් හාමුදුරන්ටත් වෙනවා. ආ ගිහියටත්. පන්සල අල්ලගත්තා නම් මේක මගේ කියලා මේක ලස්සනයි මේක හොඳයි තාම විශාල අලංකාර දර්ශනීය පන්සලක විහාරාධිපති මම අල්ලගත්තා නම් පරිලව ගියාට හාමුදුරුවෝ පන්සලේ ඉන්නවා තේරෙනවද එයි වස්ත්‍ර වලින් විතරයි වෙනස සිතේ වෙනසක් නැහැ එහෙනම් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ ගිහියන්ට විතරක් නෙමෙයි බික්කු බික්කුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිසට දේශනා කළේ. එහෙනම් බලන්න ඕනේ අපි මේ බාහිර රූපවලට සිත ඇලෙනවද? ඇලුනොත් මොකද කරන්නේ? අයින් කරන්න. අයින් කරන්න බෑ නිකන්. ඒ රූපවල ස්වභාවය දැනගන්න. දැනගන්න නෙමෙයි දැකගන්න. දැකගත්තාම තමයි මනස අයින් කර අයින් වෙනවා මනස නිකම්. මේක සුද්දාස්ත්‍ර කලාපයක්. මේක චිතක්ෂණ 17ක් තුළ ඇති වෙලා නැති වෙලා යනවා. මේ මුළු විශ්වයේම තියෙන ඉර හඳ ගස් ගල් කඳු පර්වත ඇල දොළ ගංගා ඒ සෑම දෙයකම ආයුෂ කොච්චරක් තියෙනවා කියලා හිතනවා. චිතක්ෂණ 17යි. චිතක්ෂණ 17ක් කියන්නේ තප්පරය ලක්ෂයකට බෙදුවත් ඊටතර කිටි කාලයක්. එහෙනම් මේ තියෙන්නේ තත්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තුළ මේ බාහිර සියලුම රූප සියල්ලම ඇතිලා නැතිලා යනවා. එහෙනම් මේ පේන්න තියෙන්නේ දැන් එනකොටත් පේන්න දුණා තාමත් පේන්න තියෙනවා සීත උෂ්ණ දෙකෙන් නැවත නැවත නැවත නැවත මේ සතර මහා ධාතුන් මේවට ප්‍රත්‍ය වෙනවා උපකාර වෙනවා උදව් වෙනවා පිහිට වෙනවා සීත උෂ්ණ අණුව සීත උෂ්ණ අණුවයි බාහිර රූප පවතින ශරීරය පවතින කරුණු හතරක් පසුගිය ධර්මදේශනා විසිද්ධ කළා කම්ම චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් අපේ ශරීරේ රූප නිරන්තරයෙන් හදනවා හැබැයි බාහිර රූප හදන්නේ සීත උෂ්ණ දෙකෙන්. හැබැයි ඒ සීත උෂ්ණ දෙකෙන් නැවත නැවත නැවත නැවත ඒ රූපයන් ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම අපි දන්නවා දැන් ලෝකයේ වැඩෙන කාලේ පෘථිවිය වැඩෙනවා දැන්. කොච්චර කාලයක් යනවද මේක වැඩින්නේ? මේ පෘථිවිය වැඩෙන කාලයක් තියෙන දැන්. අගලක් වැඩෙන්න අවුරුදු 1000ක් යනවා. මෛත්‍රී භෝසතාණන් වහන්සේ පහළ වෙන්න මේ පෘථිවිය තව ගව් හතමාරක් වැඩෙන්න තියෙනවා. ගව්වක් කියන්නේ සතපොම් හතරක්. තොර හතරක් අතර 28යි භාගෙ 2යි 30යි. සතපොම් 30ක් මේ පෘථිවිය වැඩෙන්න ඕනේ. එතකොට මෛත්‍රී භෝසතාණන් වහන්සේ මේ පහළ වෙනවා. පෘථිවිය වැඩෙන්න කොච්චර කාලයක් ගත වෙනවද? අගලක් වැඩෙන්න අවුරුදු 1000ක් යනවා. එතකොට අඩියකට අඟ 12යි. පෘථිවිය අඩියක් වැඩෙන අවුරුදු 12000ක් යනවා. සතපොමකට අඩි කීයද? 5280යි. ඒතකොට සතපොමක් වැඩෙන්නේ 12580 වැඩි කරන්නේ. ඒක 30න් වැඩි කරන්න එහෙනම් තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ පහළ වෙන්නේ. බුදු කෙනෙක් පහළ වෙන්නේ බුදු කෙනෙක් නැති වුණ ගම බුදු කෙනෙක් පහළ වෙනවා. එහෙම පහළ වෙන්නේ. එහෙනම් බලන්න අපි හරි වාසනාවන්තයි නේ. සම්බුද්ධ ශාසනයක් තියෙනවා. එහෙනම් මේ සම්බුද්ධ ශාසනය මේ තරම් පැහැදිලිව නිවැරදිව දේශනා කළා තියෙන ධර්මය අපිට තේරෙන්නේ නැත්තේ ඇයි? අවිද්‍යාව බලවත්. තෘෂ්ණාව බලවත්. ඒ නිසා තමයි මේක වැටහෙන්නේ නැත්තේ. ධර්ම අවබෝධය තුල කරුණු දෙක අයින් වෙනවා. මොකද්ද? අවිද්‍යාවයි තණ්හාවයි. බුදුරජාණන් වහන්සේ උපදවාගත්තේ විද්‍යාව. චක්කුම් උදපාදි කිව්වා. ඇහක් පහළ වුණා කිව්වා. චක්කුං උදපාදි. ඥානං උදපාදි. ඥානෙ පහළ වුණා කියලා. විද්‍යාව උදපාදි. විද්‍යාව පහළ වුණා. පඤ්ඤා උදපාදි. ප්‍රඥාව පහළ වුණා. ආලෝක උදපාදි. ආලෝකය පහළ වුණා. ඒ විශ්වයේ යථාර්ථය දැකලා ඒ කිව්වේ. අපි තාම අපිට කියන්න පුළුවන්ද චක්කුම් උදපාදි කියලා? බෑ. ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විචා උදපාදි, ආලෝක උදපාද. හැබැයි ඔක බෝඩ් එකක් වශයෙන් නම් ගහගෙන තියෙනවා එක එක තැන්වල. පාඨශාලාවලත් මම දෙක ගහගෙන තියෙනවා. ඕක තියෙන උපදවා ගන්න. විද්‍යාව කියන එක මානසික උපදවන ධර්මයක්. එතකොට අවිද්‍යාවට ඉඩ නැහැ. විද්‍යාව ලැබුම් ගත්තද අවිද්‍යාව සිතෙන් බැහැර වෙනවා. අවිද්‍යාව ලැබුම් අරන් ඉන්නවද? විද්‍යාව බැහැර වෙලා තියෙනවා. එහෙනම් මේ දෙක හරවන්න තියෙන්නේ අපිට. දර්ශනය තුල අවිද්‍යාව අයින් වෙනවා විද්‍යාව උපදිනවා. ඒකටයි බණහඬ කිව්වේ. එහෙනම් බාහිර රූප තුල අපේ සිත ඇලෙන්නේ නොදන්න හින්දා, නොතේරෙන හින්දා, නොවැටෙන හින්දා, අනවබෝධය නිසා. අවබෝධයෙන් ගන්න මම ඉස්සෙල්ලා දේශනාවලත් කිව්වා. අපි සංඥාවෙන් ගන්නවා විඥාණයෙන් ගන්නවා. ප්‍රඥාවෙන් ගන්න. වාඩි වෙලා ඉන්නේ ඔය මෙට්ට කැලි ටිකක් උඩ. දන්නවද මොනවද කියලා? සංඥාවෙන් ගත්තව කළු පාට කවරයක් දාලා තියෙනවා. ඔක ස්පන්ජ් කෑලි වලින් හදලා තියෙනවා කියලා දාන්න. ඔක වාඩි වෙන්න පුළුවන් ආසනයක් කියලා දාන්න. ඒ විඥානි. සංඥාවෙන් ගත්තේ වර්ණයයි අලු පාට. ප්‍රඥාවෙන් ගන්න නෑ ඔක. මොකක් උඩද වාඩි වෙලයි? සතර මහා ධාතු උඩ. අන්න ප්‍රඥාව. එහෙනම් කෙස් කියලා ගත්තා නම් සංඥාවෙන් ගන්න පුළුවන් විඥාණයෙන් ගන්න පුළුවන් ප්‍රඥාවෙන් ගන්න පුළුවන් සංඥාවෙන් ගන්නවා හඳුනා ගන්නවා කෙස් කියලා කෙස් වර්ණය හඳුනා ගන්න කළු පාටයි මේ සුදු පාටයි වර්ණය හඳුනාගත්ත සංඥාවෙන් කෙස් කියලා දැනගත්තේ විඥාණයෙන් හැබැයි ප්‍රඥාව නෑ එහෙනම් කොහමද විද්‍යාවෙන් ගන්නේ දැන් අවිද්‍යාවෙන් අරන් තියෙන්නේ. විද්‍යාවෙන් ගන්න ඔකේ තියෙන සුද්දාස්තික කලාපේ සතර මහා ධාතු. බාහිරින් පේන්න පහක් තියෙනවා. අනිත් ඒවා තියෙන්නේ අභ්‍යන්තරේ. කෙස් බාහිරින් පේනවා. ලොම් බාහිරින් පේනවා. නිය පොතු බාහිරින් පේනවා. දත් බාහිරින් පේනවා. හම සම බාහිරින් පේනවා. අනිත් සියලුම දේවල් අභ්‍යන්තරයේ තියෙන. ඒ ටික කොහොමද දකින්නේ? බොඩි එක කපන තැනක හිටියොත් බලා ගන්න පුළුවන්. නැත්තම් මනසින් දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ. ඒ සියල්ල මොනවාද? සතර මහා භූතය. එතකොට මේක සිතේ ස්ථාවර වුණාම හොඳට සිතේ පළපදියම් වුණොත් අර සංඥා විඥාන දෙකෙන් තොරව ප්‍රඥාවෙන් කන්නඩිය ගාවට ගිහිල්ලා ඊට ගත්තාම පුජ්‍යලේ පේන්නේ නැහැ. දැන් පේන්නේ කොහොමද? මම දිහා නේද බලන්නේ. මට මොකද වෙලා තියෙන්නේ කියලා බලන්නේ. වැරදි. සතර මහා ධාතුන්ට මොකද වෙලා තියෙන්නේ කියලා බලන්නේ. කන්නඩිය ගාව ගෙන් හිටගෙන. බලන්නේ මොකක්ද? කෙස් වලට මොකද වෙලා තියෙන්නේ? හැමට මොකද වෙලා තියෙන්නේ? දත් වලට මොකද වෙලා තියෙන්නේ? එහෙම නේද බලන්නේ. වැරදි. ඔක්කොම සතර මහා ධාතු විසින් නිර්මාණය කරපුවා. එහෙනම් බාහිර රූපය අවබෝධයෙන් ගන්න අනවබෝධය තුල ඉන්න තාක්කල් අවිද්‍යාව අවබෝධය තුල විද්‍යාව. සතර මහා ධාතුන් මේක. ඒ තුල සිත ඇලෙන්නේ නැහැ. තණ්හාව නැති කරන්නේ මෙන්න මේ විදිහට. නැත්තම් කවදාවත් තණ්හාව නැති කරන්න බෑ. කොච්චර කිව්වත්. අපි දන්නා චතුරාර්ය සත්‍ය, දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදාය සත්‍ය. මේ කියන්නේ සමුදාය සත්‍යයි මේ කියන්නේ. සිත ඇලෙනවද? ඒ ඇලෙන්නේ බාහිර වස්තුන් වලට. ශබ්දයට සිත ඇලෙනවා. හැබැයි ශබ්දයට ඇලෙන්නේ සිත ශබ්දයේ මිහිරි කියලා හිතාගෙන. ඒක අමිහිරි නම් සිත ගැටෙනවා. ගැටෙන සිත නාම ධර්මයක්. එක චිතක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙනවා. බාහිර ශබ්දය රූප ධර්මයක්. මොනවෙන්ද හැදිලා තියෙන්නේ? ශබ්දයක් නිර්මාණය කරන්නත් ওই සතර මහා ධාතු තමයි උපකාර වෙන්නේ. මේ ලෝකේ තියෙන කරුණු දෙකයි. ලෝකේ තියෙන කරුණු දෙකයි. මොකක්ද? නාමංච රූපංච. නාමයයි රූපයයි. මේක අවබෝධ කරන්න ඕනේ. සෝපාකෝක අවබෝධ කරගෙන ආවේ පෙර භවෙදී. සෝපාක කෙනෙක් කියලා දන්නවා. අර තාත්තා නැති වෙච්ච වෙලාවේ බාප්පා දරුවව තියාගන්න කැමති උන්නේ වෙනස්කම් කළා අන්තිමට සොහනට අරගෙන ගිහිල්ලා මිනිහකට තියලා ගැට ගහලා දැම්මා සත්තුන්ට කන්න කියලා නේ ඔව් ତර හැබැයි අවසාන භවය අවසාන භවය මරන්න බෑ නිකම් මැරෙන්නේ ධර්මය අවබෝධ කරලා මැරෙන්නේ ඒ පිරිනිවන් පානවා තොර අවුරුදු 7යි සෝපාක. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශක්තියෙන් අර බැමි පිපුරුවා. ලස්සන ආලෝකයක්. ආලෝකයේ දිගේ ආවේ බුදුරජාණන් වහන්සේ ළඟට. ආනන්ද හාමුදුරන්ට කිව්වා ආනන්ද මේ දරුවා පිරිසිදු කරන්න. ඒ මිනිහකට තියලා ගැට ගහලා නේ පිරිසිදු කරන්න. නාවල ගෙනාව. ඇහුවේ කරුණු කීයද? අවුරුදු 7යි. කරුණු 10ක් ඇහුවා. පොඩි ළමයින්ගෙන් අහන ප්‍රශ්න ඇහුවේ. ඇයි අවුරුදු 7ක දරුවන්ගෙන් ලොකු ප්‍රශ්න ඇහුවේ නේ. සෝපාක එකයි කියන්නේ කීයද? පොඩි අයගෙන් අහන්නේ එකයි කියන්නේ කීයද සෝපාක? සබ්බේ සත්ත ආහාරට්ටි ටිකක් කිව්වා. සියලු සත්ව ආහාරයෙන් යැපෙන්නේ කිව්වා. හරිද? කොහෙන්ද ඒක අරන් ආවේ? ඒ තමයි සසර පුරුදු කරන් ආපු ප්‍රඥාව. ඊට පස්සේ සාදුකාර දුන්න බුදුරජාන් වහන්සේ. ප්‍රශ්න 10ටම උත්තර 10 දෙනකොට සාදුකාර දුන්න ප්‍රශ්න 10 උත්තර 10ට. ඊට පස්සේ හොඳයි සෝපාක. එහෙනම් දෙකයි කියන්නේ කීයද? දේ නාමකින්. සෝපාක දෙකයි කියන්නේ කීයද? නාමංච රූපංච කිව්වා. නාමයයි බුදුරජාණන් වහන්සේගේ සාදුකාර දුන්නා. සෝපාක සබ්බසෝ නාම රූපස්මි. සෝපාක මේ ලෝකයේ තියෙන දෙකයි. නාමයයි රූපයයි. සිත හා සිතුවිලි තියෙනවා. එයින් බහැර සියලුම දේවල් සතර මහා ධාතු පඨවි ආපෝ තේජෝ වායෝ තීනි නාමකින් තුනයි කියන්නේ කීයද හුවා තිස්සෝ වේදනා කිව්වා වේදනා තුනයි කිව්වා විඳීම් තුනයි කිව්වා බලන්න නැද්ද සැප වේදනා දුක් වේදනා මදහත් වේදනා සාදුකාර තුන එහෙනම් සෝපාක හතරයි කියන්නේ කීයද කියලා චත්තාරි නාමකින් හතරයි කියන්නේ කීයද කියලා චතුරාර්ය සත්‍යය කියෝ. හරිද? පංචනාමකින් එහෙනම් සෝබ සාදුකාර දුන්න. සෝපාක හොඳයි. එහෙනම් පහයි කියන්නේ කීයද? පංච උපාදානස්කන්ධය කිව්වා. බලන්න කවුරුද හතයි. හොඳයි සෝපාක. හයයි කියන්නේ කීයද? චනාමකින්. හයයි කියන්නේ කීයද කියනවා. සෝපාක උත්තර දෙනවා ආයතන හයයි. ඇස, කන, නාසය, දිව, ශරීරය. නැද්ද? හයයි සාදුකාර දුන්න. හොඳයි සෝපාක. සත්ත්ව නාමකේ හතයි කියන්නේ කියලා. සත්තුන් සත්‍යයන්ට වාසය කරන්න ස්ථාන හතයි. නම සත්ත්ව බුද්ධංග කිව්වා. බෝධිංග හතයි කිව්වා. බෝධිංග හතයි කිව්වා. අෂ්ට නාමකින් කියලා. අටයි කියන්නේ කිය. ආර්ය අෂ්ටාංගික මාර්ගය කිව්වා. හොඳයි සෝපාක. නවය කියන්නේ කීයද? නව සත්තාවාසක්. සත්‍යයන්ට වාසය කරන්න ස්ථාන 9 කිව්වා. හදයි සෝපක 10 කියන්නේ. දසංගේ සමන්නාගතස්. ඒ තමයි රහතන් වහන්සේ. ප්‍රශ්න 10ට උත්තර 10 දීලා ඉවර වෙනකොට පුංචි දරුවා රහත් වෙලා ඉවරයි. මෙයාගෙන් උපසම්පදා කරන්න කිව්වා. රහතන් වහන්සේ නමක්. කොහෙන්ද අරන් ආවේ? සංසාරේ පුරුදු කරගෙන ආවේ. සසර පුරුදු කරගෙන ආවේ ප්‍රඥාව. එහෙනම් ඔය ඇත්තොත් මේ අහන ධර්මය පුරුදු කරන්න. අද පුරුදු කරන දේ හෙට ප්‍රයෝජනවත් වෙනවා. අදයි හෙටයි පුරුදු කරන දේ අනිද්දාට ප්‍රයෝජනවත් වෙනවා. මේ සතිය පුරුදු කරන දේ ඊගාව සතියට ප්‍රයෝජනවත් වෙනවා. මේ මාසය තුල පුරුදු කරන දේ ඊගාව මාසයට පුරුදු වෙනවා. කෑම ටික උයන්න බෑ පුරුද්දක් නැත්තම්. කොද්දට ලුණු දාන්නවත් බෑ පුරුද්දක් නැත්තම්. දාන්න බෑ පුරුදු වෙලා. මේකත් පුරුදුම තමයි. සංසාර පුරුදු. බණ ටික අහලා නිකන් යන්න එපා. මේක අරගෙන යන්න. අරන් ගිහිල්ලා නිරන්තරයෙන් සිතින් විමසන්න. බලන්න සිත ඇලෙන තැන. ඒ ඇලෙන සිත නාමයයි බාහිර දේ රූපයයි. ශබ්දයට ඇලුනද? ශබ්දය සතර මහා ධාතුන්ගෙන් නිර්මාණය වෙච්ච දෙයක්. සිත එතන ඇලෙනවා. සිත එතන ලගිනවා. බලන්න. එතකොට සිත සිතුවිලි නාම ශබ්ද රූප නාසය සුද්ධාශ්‍රය කලාපේවත් රූපයයි නාසය පිළිබඳව දැනගත්තේ සිතින් ඇලෙන සිත නාමයයි වෙන දෙයක් තියනවද ලෝකේ දිව රූප හේවත් සතර මහා ධාතු ඒක දැනගත්තේ සිතින් නාමයයි ඇලෙන සිත නාමයයි සනේන් ඉවරයි සිත ආයෙලෙනවා ආයෙලෙනවා ආයෙලෙනවා ශරීරය රූප. ඒකට ගෝචර වෙන්නේ පහස ඒකත් රූප. සීත උෂ්ණ දෙක රූප. සුද්දාස්ඨක කලාපේ. ශාරීරික කියලා දැනගත්තේ මනසින්. බාහිර සීත උෂ්ණ දැනගත්තේ මනසින්. ඒ දැනගත්ත සිත නාමයයි සීත උෂ්ණ දෙක රූපයයි. මනස නාම ධර්මයක්. දැන් මේ මනස කියන්නේ මොකක්ද? මනස කියන්නේ සිත. විඥානය. මානසිකාරය. අරමුණ දැනගන්නා ස්වභාවයට කියන මානසිකාරය. විඥානය. මනස. මේක කොහොමද හැදෙන්නේ? මේ මනස එන්නේ ප්‍රවෘත්තියක් වශයෙන්, පැවැත්මක් වශයෙන්. ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇති වෙවි ඇති වෙවි ඇති වෙවි නැති වෙවි යනවා. හැබැයි අපි විඳිනව නේද? විඳිනවනේ අපි. වේදනා. අපි හඳුනා ගන්නවා සංඥා. ඒ වේදනා සංඥා නිසා සිත බලවත් වෙනවා. ඒ සංස්කාර. වේදනා කියන්නේ සිතවිල්ල, සංඥා කියන්නේ සිතවිල්ල, සංස්කාර කියන්නේ සිතවිල්ල. මෙන්න මේ කරුණ තුන උඩ තමයි සිත පවතින්නේ. ඒකට කියනවා විඥානය. මානසිකාරය මනස. මේ විදීමක් නැත්තම් හඳුනා ගැනීමක් නැත්තම් සංස්කාරයක් නැත්තම් විඥාණයට පැවැත්මක් නැහැ. ඒතර වේදනාව කියන්නේත් නාම ධර්මයක්. සංඥාව කියන්නේත් නාම ධර්මයක්. සංස්කාර කියන්නේත් නාම ධර්මයක්. විඥානය කියන්නේත් නාම ධර්මයක්. අනිත් සියලුම දේ රූප ධර්මයක්. නාම රූප දෙකක් නෙමෙයිද තියෙන්නේ. එහෙනම් බාහිර රූපයට ඇලෙනවද? බාහිර ශබ්දයට ඇලෙනවද? බාහිර සුවඳට ඇලෙනවද? බාහිර සීතෝෂ්ණ දෙකට ඇලෙනවද? බාහිර අරමුණ වලට ඇලෙනවද? මනසින් ගන්න බාහිර අරමුණ. රටේ කොහමද? අතීතයේ දැකපු රූපයක් මනසින් විමසනවා. එහෙම නැත්නම් විඳපු වේදනාවක් මනසින් විමසනවා. නිකන් ඉන්න වෙලාවට එහෙම හිතෙන්නේ නැද්ද? හිතෙනවා. කල්පනා කරනවා කියන්නේ විඳපු වේදනාවක් හඳුනාගත්ත දෙයක් පිළිබඳව සිතින් විමසනවා. සංඥා. බලවත් වෙච්ච සිතක් නැවත නැවත සිහි කරනවා. සංස්කාර. අරමුණු කරනවා. මනසින් ගන්න තියෙන්නේ නාම රූප දෙකක්. වෙන කිසි දෙයක් ගන්න බෑ. එහෙනම් බාහිර හැබැයි අපේ සිත එතන ඇලෙනවා. ඇයි ඒ පිළිබඳව තියෙන අනවබෝධය නිසා නොදන්නාකම නිසා නොතේරෙනකම නිසා නොයැටීම නිසා අපේ සිත එතන ඇලෙනවා. එහෙනම් ඇලෙන්න තියෙන්නේ මොකේද? සිතට හා සිතුවිලි වලට ඇලෙනවද? හැබැයි ඒක චිතක්ෂණයක් තුළ නැති වෙනවා. වැස්ස වැටෙන වෙලාවක දිය බුබුලු හට ගන්නවා දැකලා තියෙනවා. කොච්චර වෙලාවක් තියෙනවා. බත් හැලියේ පෙන උතුරනවා දැකලා තියෙනවා. කොච්චර වෙලාවක් තියෙනවා. ඒ තරම් කාලයක්වත් නැහැ සිත. ඒ තරම් කාලයක්වත් ඔය සිත පවතින්නේ නැහැ. දැන් ඕනනම් ඒ පිළිබඳව බලන්න බලා ගන්න පුළුවන්. දකුණු පැත්ත හැරලා ක්ෂණේ මේ පැත්ත හැරෙන්න. මේ මහැරලා මේ පැත්තේ තියෙන දේ පිළිබඳව සිතක් හැදිලා මේ පැත්ත හැරෙනකොට සිත නැති වෙලා නැද්ද කියලා? හවුදනේ මේ පැත්ත අරලා මේ පැත්ත මෙහෙම අරලා මෙහෙම ගන්න ටක් මේ පැත්තේ තියෙන දේ පිළිබඳව සිත හැදිලා මේ පැත්ත බලනකොට කොයි ආ උඩ බලලා බිම් බලන්න සෙනින් සිතක් හැදිලා නැති වෙලා නැද්ද කියලා බිම බලලා ආ ඉදිරිය බලන්න සෙනින් සිතක් හැදිලා නැති වෙලා නැද්ද කියලා පුළුවන් දල්ලා ගන්න සිත වේදනා සංඥා සංස්කාර විඥාන කියන ওই නාම ධර්මයන් වලට තියෙන චිතක්ෂණ හතරයි. වේදනාවට එක චිතක්ෂණයයි. හැබැයි ඔය හතර වෙන් කරගන්න ඕනේ. ඒ තමයි නාම රූප වෙන් කරනවා කියන්නේ. හැබැයි ඔක්කොම හටගන්නේ එකම සිතේ. වේද විඳින්නේ කොහෙන්ද? සිතෙන්. හඳුනාගන්නේ කොහෙන්ද? සිතෙන්. කර්ම රැස් කරන්නේ කොහෙන්ද? සිතෙන්. පවතින්නේ විඥානේ. ඒ කරුණ තුන උඩ. එහෙනම් හැබැයි හතර වෙන් කරගන්න පුළුවන්. මනසින් වෙන් කරන්න පුළුවන්. ඇහෙන් වෙන් කරන්න බෑ. උදාහරණයක් කියනවා. හොද්දේ තියෙනවා ලුණු රහක් තියෙනවා, කිරි රහක් තියෙනවා, මිරිස් රහක් තියෙනවා, ඇඹුල් රහක් තියෙනවා. ඔක්කොම තියෙනනේ. හොද්දේ. වෙන් කළ පෙන්නන්නේ. හැබැයි දැනෙන්නේ නැති. දැනෙනවද නැද්ද? පහටද? දිවට දැනෙනවා. මේක ලුණු රස, මේක ඇඹුල් රස, මේක කිරි රස, මේක මිරිස් රස, මේක දුරු රස. දැනෙන්නේ නැද්ද? වෙන්නන්න බෑ. ඒ වගේ තමයි වේදනාව මනසට දැනෙනවා. සංඥාව මනසින් අල්ල ගන්න ඕනේ. සංස්කාර මනසින් අල්ල ගන්න ඕනේ, විඥානය මනසින් අල්ල ගන්න ඕනේ. පුළුවන් අල්ලගන්න. අල්ලගන්න උත්සාහ කරනවා. ඇයි අරක දැනගන්නේ කොහොමද? අර කරුණු ටික එක හොද්දේ තියෙන්නේ. දැනගන්නනේ. ඒ වගේ මේක මනසින් දැනගන්න පුළුවන්. මේ ධර්ම මනසින් අවබෝධ කරන ධර්මයක්. එහෙනම් බාහිර ආරම්භන හයට ඇලෙනවද? මොකේද දැලෙන්නේ තියෙන්නේ? හැබැයි ඇලුනොත් බාහිර රූප ගත්ත මං කිව්වා ගෙවල් දරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් රන් රිදී මුතු මැණික් අඹ දරුවෝ රන්රිදි මුතුමැණික් නම් තිබ්බ ෂේප්පේ අල්මාරියේ අල්මාරිය යට ඉන්න කැරපොත් එක්ක වෙලා හරි. යන්නේ නැහැ උතන. ඔක ඇතුලේ හොනික් වෙලා හරි ඉන්නවා. තේරෙනවද? ඒක හොඳට බලන්න පුළුවන් මම තව උදාහරණයක් කියන්න. මල් ලවන්න හරි ආසයි. නේ? ලස්සනට මිදුලේ මල් ලවලා මල් පෝච්චි ලස්සනට කියලා හොඳට තියලා ඔකට උදේ හවස වතුර එහෙම දාලා ඔගේ කුණු රොඩු අයින් කරලා පොර එහෙම දාලා ලස්සනට තියලා ඔය මල් පොච්චි පොඩක් කුසල වාඩ යට පණුවන්නේ නැද්ද කියලා. පණුවෙක් නැද්ද කියලා බලන්න. ඉන්නවද නැද්ද? ඒ තමයි වතුර දාපු එක්කෙනා. තේරෙනවද කියන්නේ? ආ? සාත්තු කරපු එක්කෙනා ඉන්නේ. එයි. අල්ලගෙන තියෙන මල් පොච්චි උදේට නැගිට ගමන් කොතනටද යන්නේ? ඒක බොන්නෙත් නෑ එතනට යන්නේ මිදුලට. අද මල් ටික රැවිලද? කොහොමද වෙලා තියෙන්නේ මොනවද වෙලා තියෙන්නේ? යනවද නැද්ද? අවසාන චුතිසිතට අරමුණුනේ වත්තේ මල් ටික. දැන් රකින්න ඇවිල්ලා. පෝච්චි යටට එලා. හොඳයිද එතකොට? දැන් මේ නිදන් කියන්නේ මොනවද එතකොට? ඔය නිදන් බහිරව ඉන්නවා කියන්නේ. ඒ රත්තරන් ඒ රන්දිදී මුතු මැණික් එකේ පුච්චලයට පෙන්නලා ඒ කාලේ. ඒ පුච්චලයට පෙන්න පෙන්නපුවාම මොනවද ඇති වෙන්නේ පුච්චලයට? තද බල මරණාසන්න මොහොතේ අවසාන චුතිසිතට අරමුණ වෙන්නේ ඕක. එයා තමයි බහිර වෙයා. ඊටමට දෙන්න ඕනේ බහිර පූජාවක්. ඇයි? ඕක අද අපට අයිති වුණාට අතීතයේ මොනතරම් අයිතිකාරයෝක හිටියද? ආ අපි මිලදීලා ගත්ත වෙන්න පුළුවන් දෙමව්පියන්ගේ උරුම වෙන උරුම වුණා වෙන්නත් පුළුවන්. අපි විතරද ඔක හිටි? මේ පෘථිවිය කිසිම තැනක් නැහැ අපි පර්චස් 10 වශයෙන් වෙන් කරගත්තේ. මුළු පෘථිවියම අපි වෙන් කරගෙන තියෙනවා. දැනුත් එක් කරගෙන තියෙනවා පර්චස් කීපයක් එහෙම නැත්නම් අක්කරයක් අක්කර භාගයක්. එතකොට දැන් සිත ඇලිලාද නැද්ද ඒක? එතකොට ඇලුන තැන ලගිනා සිත. ලැබුණ තැන පළපදියම් වෙනවා. අර තෝදෙය බ්‍රහ්මණයාගේ බල්ලාව නේද ගෙදෙට් බල්ලෙක් වෙලානේ. ඇයි ඒ? රකින්න නෙමෙයිද වස්තු? ආ එතකොට බලන්න මේ තණ්හාව අපට කරන දේ යහපත් දැන් මේ නාම ධර්මය මේක පුංචි සිතුවිල්ලක් එක සැනයක් තුල ඇති වෙලා නැති වෙන යන මේ සිතුවිල්ලක් අපට කරන මහා අපරාධයක් මහා භයානක දෙයක් නේ අපිට කරන්නේ සිත අයින් කරන්න අර අවබෝධය තුල එහෙනම් අපි අතීතයේ මොනතරම් ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් රන් රිදී මුතු මැණික් කබුදරු ස්වාමියාට භාර්යාව වෙච්ච නැති කෙනෙක් මේ ලෝකේ සත්‍යයන් අතරේ හොයන්න එපා භාර්යාවට ස්වාමියා වෙච්ච නැති කෙනෙක් මේ ලෝකේ සත්‍යයන් අතර. මිනිස්සු අතර නෙමෙයි සත්‍යයන් අතර හොයන්න එපා. සහෝදරයා සහෝදරිය වෙච්ච අම්මා තාත්තා නොවෙච්ච කිසි කෙනෙක් එකවර නෙමෙයි සිය දහස්වර. ඒ දවසක් මේ තණ්හාවේ හැටි කියන්නේ මේ ඇලෙන ඇලෙන ඇලීම නිසා මේ දුක් විඳින හැටි. ඒතකොට ඇලීම කියන්නේ නාම ධර්මයක් බාහිර රූප ධර්ම වලට. බුදුරජාන් වහන්සේ කැලේ ඉඳලා ගම්මානට එන්න එනවා. ඒ ගමේ හිටපු සිටුවරයා. ඒ සිටුවරයා අන්තිම කැමැති පත්‍රයක් ලියලා තිබ්බා. දැනුත් ලියනවනේ. අන්තිම කැමැති පත්‍ර එයත් ලිව්වා. ඒ තමයි කිසිම කෙනෙක් වල නොදාපු තැනකින් මාව වල දාන්න ඕනේ. මාන්නේ. හරි ඉහලින් හිටියේ ගමේ. සිටුවරේ හරි ඉහලින් හිටියේ. එතකොට මලාට පස්සේ තව කෙනෙක්ගේ උඩින් දානවට කැමති වුණේ නැහැ. ඇයි ඒක උඩින් තව එකක් ගෙනලා දානවද? ඒත් කැමති වුණේ නැහැ. කවුරුවත් වල නොදාපු නැති තැනකින් මාව වල දාන්නේ. දැන් අර පුච්චල මලා. දැන් දරුවා කල්පනා කරනවා කොහෙද තාත්තා වල දාන්නේ? ගමේ දාන්න බෑ. සෝහනේ දාන්නත් බෑ. මහා කැලේට ගියා. විශාල නුගගහක් තියෙනවා. ඔය නුගගහ බැලුව අවුරුදු මේකට නම් අවුරුදු 3-4000ක් විතර වෙන්න ඕනේ. මහා ශාල නුගගහ. මේක කපලා අයින් කළා මෙතන පොළොව සුද්ධ කළා මෙතන වල දාමු. කියලා ගහ කපනවා. දැන් බුදුරජාණන් වහන්සේ මෙතනින් වැඩියා. ඇහුවා මොකද්ද කරන්නේ? මේ ගහ කපන. ඇයි මේ මෙච්චර මහා විශාල වනස්පති ගහක් ඇයි මේ ගහ කපන්නේ? මේ අපේ තාත්තා මේ ගමේ සිටුවරයා. එයාගේ අන්තිම කැමැති පත්‍රයක් ලියලා තිබ්බා. ඒ තමයි කවුරුවත් වල නොදාපු තැනකින් මෙයා වල දාන්න කියලා. ඒ නිසා අපි හිතන මෙතන නම් කවුරුවත් වල දාලා නැහැ කියලා. ඒ නිසා මේකතර මේ සුද්ධ කරන මේ ගහ කපලා මෙතන වල දාන්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේට පුළුවන් සියල්ල දන්නවා සියල්ල දකිනවා. බැලුවා පුච්චලයාගේ පෙර භාවයන්. 14000 වතාවක් ඒ නමින්ම ඉපදිලා එතනම වල දාලා තියෙනවා. දරුවන්ට අඬ ගහලා කිව්වා 14000 වතාවක් ඔය නමින්ම ඉපදිලා ඔතනම වල දාලා තියෙනවා 14001යි කියලා මේ පාරක් දාන්න කිව්වා තේරෙනවද කිව්වේ අපි එහෙනම් කොච්චර ඇවිදලා ඉන්නේ ආ මොකක් හින්දාද මේ ඇවිදින්නේ තණ්හාව හින්දා මේ තෘෂ්ණාව අවසන් කරගන්න බැරි වෙච්ච හින්දා අපිත් මේ ඇවිදින්නේ එහෙනම් තොර ద్వාර හයක් අරමුණු හයට බාහිර මොනවටද අපි එළින්නේ අධ්‍යාත්මික හයට ඇලිලා වැඩකුත් නැහැ. බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන මේවට ඇලිලා ඇලුනොත් දුකයි. මොනවාද දුක්? නැවත පහළ වෙනවා ජාති දුක්. පහළ වෙච්ච තැන ඉඳලා දිරනවා. ජරා. එතන ඉඳලා එනවා ව්‍යාධි, ලෙඩ රෝග, අසනීප. ඉතින් දැන් බලන්නකෝ එදා විශාලා මහනුවර තිබ්බනේ අමනුස්ස බිය, රෝග බිය, දුර්භික්ෂ කියලා තුන් බිය දැනුත් ඇවිල්ලා තියෙන බියක්. COVID-19. කොරෝනා. දැන් ලෝකෙම බය වෙලා නැද්ද? බය වෙලා නැති. ඇයි මේක ආරක්ෂා කරගන්න ඕනේ. ඒක නිසානේ බය වෙලා ඉන්නේ. එහෙනම් බලන්න. ව්‍යාධි නැද්ද දුක්? ආ? මරණ ශෝක කනගාටු හැඬීම් වැළපීම් දුක්ඛ දෝමනස්ය නිරන්තරයෙන් එනවා. මේ සියල්ලෙන් මිදීම නිවනයි. ඒ සඳහා මොකක්ද කළ යුත්තේ? ඇලීම අයින් කරන්න. නිකන් අයින් කරන්න බෑ. අර අවබෝධය තුල අයින් වෙනවා. ඇලෙන්නේ නැතුව ඉන්නවා. මේ තරම් අති දීර්ඝ කාලයක මේ විදිහට අපි මේ නාම රූප දෙක තුල ආවනම් අපි තවදුරටත් මේ නාම රූප දෙකක් හදන්නේ ඇයි? හැදෙන්නේ නාම රූප දෙකක්. තේරෙනවා. එහෙනම් ආයි නාම රූප දෙකක් හදන්නේ එක රූපයක් හැදෙනවා එක භවයක. ඒකට කියනවා අසඤ්ඤතලය කියලා. ඒක රූපයක් විතරයි තියෙන්නේ. එහෙම නැත්නම් නාම ධර්ම හතරක් විතර තියෙන බව හතරක් තියෙනවා. අරූපතල කියලා. එකෝ ඒ හතරෙන් එකක ගන්නවා. අකසඤ්ඤායතන විඥානච්ඡායතන අකිඤ්ඤඤ්ඤායතන නේවසඤ්ඤා ඥාසඤ්ඤායතන අනිත් සියලුම දේක නාම රූප දෙකම තියෙනවා. සිතා සිතුවිලි සතර මහ භූතයන් හදනවා. මේ සියලුම සතර මහා අපේ ශරීරයේ සියලුම සතර මහා භූතයන්ගේ ස්වභාවය සකස් කළේ නිර්මාණය කළේ සිත තුළ ගොඩනැගෙන සිතුවිලි. ඒකට කිව්වා චේතනාවවත් කර්ම කියලා. කර්ම ගොඩනැගෙන්නේ කොහෙද? සිතේ. ඒ අනුව තමයි මේ ශරීරයේ රූප කලාප නිර්මාණය කළේ. එහෙනම් අතහරින්න. අවබෝධය තුල අතහරින්න. පොඩ පොඩ හරි පුරුදු කරන්න. චුට්ට චුට්ට හරි අතහරින්න පුරුදු කරන්න. රැස් කරන්න පුරුදු කරන්න එපා. රැස්වෙච්ච තැන දුක. අතහැරුණු තැන සැපයි. හොඳයි ධර්ම දේශනාව අවසන් කරන කාලය ඉවරයි. ඉතින් 60 තැනක් විස්තර වෙනවා. දැන් ධර්ම දේශනා දෙකක් තුළ කිව්වේ ආධ්‍යාත්මික 6යි බාහිර 6යි. තව තියෙනවා විඥාන 6ක් තියෙනවා ස්පර්ශ 6ක් තියෙනවා වේදනා 6ක් තියෙනවා සංඥා 6ක් තියෙනවා සංචේතන 6ක් තියෙනවා තෘෂ්ණා 6ක් තියෙනවා විතර්ක 6ක් තියෙනවා විචාර 6ක් තියෙනවා. ඉදිරි ධර්ම දේශනාවල ඒක අහන්න. ඔය 60 තැනින් සිත ගලවන්න වෙනවා. 108 ආකාරයකට 108 ආකාරයකට ඔය 60 තැන ඇලෙනවා. ගැලෙව්වොත් නිදහස්. ඒ නිවනයි. සසරින් නිවනට බණ කිව්වේ. ආශිර්වාද කරනවා අභිවාදන සීලිස අනිච්ඡං වතාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු සෑම දිනාටම සම්මා සම්බුදු සරණයි